මේ විද්‍යුත් දහම් කතිකාවත අපි දැන් වර්ෂයක් වර්ෂයකට වැඩි කාලයක් මම හිතන්නේ අපි ආරම්භ කරලා පවත්වාගෙන එනවා. පසුගිය මාස දෙකක පමණ කාලයක් අපි විනී සජ්ජහායනා පුණ්‍ය මහෝත්සවයේ වැඩ කටයුතු ටිකක් අධික වීමත් එක්ක අපි తాවකාලික මේ වැඩසටහන ටිකක් නතර කරලා තිබුණේ. ඒ අතරතුර තමයි නැවත වාරයක් දැන් අපි ආරම්භ කරන්නේ. මේ වැඩසටහන නැවත වාරයක් අපි පවත්වාගෙන ඉඳ බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව විශේෂ මාර්ගය කියව ගන්නවා කියලා කියන්නේ බෞද්ධයෙක් විදිහට මේ භාවනා මාර්ගය දැනගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට අතිශය වැදගත් කාරණයක්. මොකද අපේ තේරවාද භාවනා මාර්ගය සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙන ග්‍රන්ථ රත්නයේ විශේෂ මාර්ගය. ඒ විතරකුත් නෙමෙයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ ධර්ම කෝෂයක් ධර්ම භාණ්ඩාගාරයක් ධර්ම සාගරයක් බුදුගෝස මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේගේ දැනුම විදහා දක්වමින් උන්වහන්සේගේ දැනුම මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට හෙළි කරමින් උන්වහන්සේගේ පරේෂණයක් විදිහට ඉදිරිපත් කරපු කෘතියක් නිසා මේ විශේෂ මාර්ගය කියලා කියන්නේ අතිශය සම්භාවිත අතිශය වැදගත් ග්‍රන්ථයක්. ඉතින් අපි මේ ග්‍රන්ථය කියවා ගැනීම කියලා කියන්නේ අතිශය වැදගත් කාරණයක්. ඉතින් ඒ නිසා අපි මේ විශේෂ මාර්ගයේ මුල් කරගෙන වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙත් මීට වසරකට වැඩි කාලයක් මම හිතන්නේ එක්තරා විදිහකට අපේ විශේෂ මාර්ගය පරිශීලනය කිරීම බෞද්ධයන් අතර සිද්ධ වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. සමහර වෙලාවට මේ විසුද්ධි මාර්ගයේ භාෂාව, විසුද්ධි මාර්ගයේ උපයුක්ත ධර්ම කරුණු පිළිබඳව ඇති ගැඹීරත්වය නිසා මේ කරුණු කාරණා විස්තර කරගන්න සමහර වෙලාවට ප්‍රමාණවත් දැනුමක් යම්කිසි ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා සුදුසු කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න බැරිකම නිසා සමහර වෙලාවට සමහර කෙනෙක් මේ විසුද්ධි මාර්ගේ පරිශීලනය කරන්නේ නැහැ. ඒ විතරකුත් නෙවෙයි අනෙක් පැත්තෙන් විශේෂ මාර්ගය පිළිබඳව නොඑක් නොඑක් මති මතාන්තර තියෙනවා සමාජය තුළ. මේ විශේෂ මාර්ගයේ තුළ ඇතුළත් ධර්ම කරුණු තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර ලාවට තේරවාද භාවනා මාර්ගයේ එක්තරා විදිහකට අභියෝගයකට ලක් කරන සමහර භික්ෂුන් වහන්සේලා ගිහි උදවිය විශේෂ මාර්ගයේ එන මේ භාවනා මාර්ගය පැහැදිලි කරගන්න නොහැකි වීම නිසා ඒ පිළිබඳව විවේචන කරන අවස්ථාවන් එමතයි අපිට මුණ ගැහිලා තියෙනවා. නමුත් ඒ හැම තැනකදීම අපිට හෙළි වෙන කාරණේ තමයි මේ විශේෂ මාර්ගයේ නිශ්‍යාකාරව පරිශීලනය කරලා නොමැති වීම. සහ විශේෂ මාර්ගයේ එන භවනා මාර්ගය කොත් කොච්චර පිරිසිදුද කියලා කියන එක ප්‍රායෝගිකව Taman ඒ ක්‍රමයට අත්දැකලා නොමැති වීම. සමහර වෙලාවට මේ විසුද්ධි මාර්ග භාවනා ක්‍රමෙන් බැහැර යම්කිසි පාරම්පරික භාවනා මාර්ගයක් Tamanගේ ආචාර්ය ආචාර්යන් වහන්සේලා වෙතින් ආපු භාවනා මාර්ගයක් පරිශීලනය කරන කෙනෙක් ඒ භාවනා මාර්ගය අනුගමනය කරනකොට ඒ තුලින් තමන්ට මේ විසුද්ධි මාර්ගයේ තියෙන අතිශය ගැඹුරු සියුම් විනිශ්චයන් අහුවෙන්නේ නැති වුනහම ඒවා Tamanට ප්‍රකට වෙන්නේ නැති වුනහම හිතනවා මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ එක්තරා විදිහකට භාවනා මාර්ගය වරදවා දක්වලා තියෙන ක්‍රමයක්ද කියලා. ඒකට හේතුව අපි හරියාකාරව ඒක අධ්‍යයනය කරලා සහ අපේ භාවනා මාර්ගේ හරියට ඊට ගලපලා නොමැති වීම. නමුත් යම් කිසි කෙනෙක් තම ඕනෑම භාවනා මාර්ගයක් තේරවාදී භාවනා මාර්ගයක් හරියට පිළිපදිනවා නම් ඒ හරියට පිළිපදින කෙනා විසුද්ධි හතක් සම්පාදනය කරගන්න ඕනේ කියන එක අපිට කවුරුත් දන්නවා. දැන් විසුද්ධි මාර්ගයේ යන්නේ මේ විසුද්ධි හත ඔස්සේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය, ඥාන දස පටිපදා ඥාන දසන විසුද්ධිය, ඥාන දසන විසුද්ධිය දක්වා. මෙන්න මේ කියන විසුද්ධි හත සම්පාදනය වෙන ආකාරය Tamanට තමන් කතා බහ කරන තමන් පරිශීලනය කරන ඕනෑම භවනා මාර්ගයක් එක ගලප ගන්න පුළුවන්. ඒ ගලප ගන්නකොට විශේෂ මාර්ගයේ කොයිතරම් දුරට ඒකට අනුයාත වෙනවද? විශේෂ මාර්ගයේ තියෙන විස්තර විවරණයන් ටික කොයිතරම් දුරට තමන්ගේ භවනා මාර්ගයට අදාළ කරගන්න පුළුවන්ද කියන එක පැහැදිලි කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි එක්තරා විදිහකට විසුද්ධි මාර්ගය මුලින් ඉඳලා කියවනවා කියලා කියන්නේ භවනා මාර්ගය ඉගෙන ගැනීමක් සහ විශාල ධර්ම දැනුමක් ධර්මඥානයක් අපිට එකතු කරගන්න ක්‍රමයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි විෂදි මාර්ගයේ මුලපටන් විස්තර කරන්න ආරම්භ කරන්න යෙදුනේ. ඉතින් අපේ මේ විස්තර කිරීම එක්තරා විදිහට ටිකක් දීර්ඝ විස්තරයක්. සමහරලාට අපි ඉක්මනට භාවනා කමටහන් ටික පැහැදිලි කිරීමක් නෙමෙයි. ඒත් එක්කම මේ පැහැදිලි කිරීම තුළ ධර්ම කරුණු සමුදායක් පැහැදිලි කිරීම තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. එමත් නැතුව භාවනා මාර්ගයේ හුදෙක් කියාගෙන යamak නෙමෙයි. භාවනාවට හුදෙක් උපදේශ ටිකක් දීමක් විතරක් නෙමෙයි. ඊට වඩා ප්‍රායෝගිකව මේ ධර්ම කරුණු එක්ක එකතු වෙලා සාකච්ඡා කිරීමක් තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට සමහර තැනකදී මගේ පැහැදිලි කිරීම තුළ ටිකක් ගැඹුරට කරුණු කාරණා විස්තර කිරීමක් අපි සිද්ධ කරන්න ඉඩ තියෙනවා. ඉතින් විසුද්ධි මාර්ග ටීකා විසුද්ධි මාර්ග මහා සම්ණය අපි උපයෝගී කරගෙන තමයි මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. ඉතින් අපි මාස දෙකකට ආසන්න කාලයක් මම හිතන විදිහට අපි මේ වැඩසටහන තාවකාලිකව නතර කරලා තිබුණු නිසා අපි නැවතත් ආරම්භයක් විදිහට තමයි මම ඔය කේටි පැහැදිලි කිරීමක් එකතු කරන්න යෙදුනේ. ඒ නිසා අපි අද දීර්ඝ විශාල ධර්ම කොටසක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැඩසටහනට දැන් මේ එක්තරා විදිහට වැඩසටහන අතර වෙලා තිබුණ නිසා අලුතෙන් නැවත වාරයක් ආරම්භයක් දීමට අපි පොඩි කොටසක් අපේ අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි ඉන්නේ විසුද්ධි මාර්ගයේ තුන්වෙනි නිර්දේශය. ඒ තමයි කම්මට්ටාන ගහන නිර්දේශය, කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය. මේ කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය තමයි අපි කොයි විදිහටද කමඨහනක් ගැනීම කියන එක අපිට සිද්ධ වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්නේ. ඒකට කොහොමද කමඨහන් ගන්න ගුරුවරයෙක් හොයාගන්නේ? කොහොමද කමඨහන් ගන්න ගුරුවරයෙක් ආවට යන්නේ? ඒ කමඨහන් ගන්න ගුරුවරයා කොයි විදිහටද කමඨහන ගන්න කියන කාරණය පැහැදිලි කරන්නේ. ඉතින් එතන අපි ඊටමත් වැදගත් කොටසකට තමයි අද සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. දැන් අපි කවුරුත් කැමති Tamanට ගැළපෙන භාවනාව තෝරගන්න. Tamanට ගැළපෙන භාවනා කමඨහන හොයාගන්න කවුරුත් කැමතියි. හැබැයි අපිට බැරිම දේත් මේක තමයි. මට ගැළපෙන භාවනාව මොකක්ද? මොකක්ද මං කළ යුතු භාවනාව? කොහොමද මම මේක තෝරගන්නේ? ඒතර මෙන්න මෙතනදී අපිට මේ කමඨහන් මේ එක් එක යෝගාවචරයගේ චරිතයේ තියෙන විශේෂ ලක්ෂණ කියනීම අපිට වැදගත් වෙනවා. චරිත ලක්ෂණ පරිහරණය කරමින් තමයි චරිත ලක්ෂණ පිළිබඳව සොයා බැලීමෙන් තමයි අපිට හැකියාව ලැබෙන්නේ එක එක පුද්ගලයාට අවශ්‍ය වෙන කමඨහන කුමක්ද කියන එක තෝරා ගන්න. අ හැම පුද්ගලයෙකුටම භාවනා කරන්න ගියාම ඇති වෙන ප්‍රධානතම ගැටලුවක් භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී යෝගාවචරයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මම මොන භාවනාවද කරන්නේ මොකද්ද මම පටන් ගන්න භාවනාව කියන එක. සමහර වෙලාවට අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගිහිලා කමටහනක් ඉල්ල ගන්න යනකොට කියනවා ආනාපානසති භාවනාව කරන්න කියලා. සමහර වෙලාවට කියනවා නේ බුද්ධානුස්සතිය කරන්න කියලා. සමහර වෙලාවට කියනවා නෑ ඔයාට හොඳයි දෙතිස් ගුණ භාවනා කරන්න කියලා කියනවා. සමහර වෙලාවට මම කැමති සමහර ලාවට මේ යෝගාවචරය ගිහිල්ලා කැමති තමන් මොන භාවනාව ගුරුවරයෙක් තමන් කැමති තමයි මෛත්‍රී භාවනාව කරන්න වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ විදිහට තමන්ට සුදුසු කමඨහනක් තෝරගන්නකොට හැම කෙනෙක්ම මොහොන දෙන පොදු ගැටලුවක් තමයි අපි කොහොමද මගේ චරිතයට ගැලපෙන මට ගැලපෙන කමඨහන් හොයාගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය මඟ පෙන්වීම විශේෂ මාර්ගය තුළ තමයි ඉතාම පැහැදිලිව දක්වලා තියෙන්නේ. විශේෂ මාර්ගයේ බුදුගෝසාචාර්යන් වහන්සේ අපිට දක්වනා මේ කමඨහන් කමඨහන් ලබා ගැනීම පිළිබඳව යෝගාවචරයන් පිළිබඳව චරිත විශේෂතාව සමුදායක්. ତର මේ චරිත විශේෂතා සමුදාය අනුව අපට හැකියාව ලැබෙනවා තම තමන්ට ගැළපෙන භාවනා කමඨහන් මොකක්ද කියන එක තෝරගන්න. එතකොට ඒ තම තමන්ට ගැළපෙන කමඨහන් සමහර වෙලාවට මෙහෙම කීවට යෝගාවචරයේකට හුදෙක් තමන්ගේ කමඨහන් මොකද්ද කියලා තෝරා ගන්නවා කියන එක පහසුවක් නැහැ. මේක ඇත්තටම ගුරුවරුන්ට තියෙන මඟ පෙන්වීමක්. භාවනාවට මඟ පෙන්වීමක් ලබා දෙන ගුරුවරයෙක් තමන් ගාවට එන ශිෂ්‍ය යෝගාවචරයට තමන්ගේ මේ භාවනාව ඉගෙන ගන්න දෙන කෙනාට ලබා දෙන උපදේශක් භාවනා කමටහනක් ලබා දෙනකොට මොන කමටහනද අපි ලබා දෙන්නේ කියන තීරණයක් කරගන්න තමයි මේ කියන චරිතානුකූල කමටහන් විග්‍රහය වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී වැදගත් කාරණයක් අපි තව පැහැදිලි කරන්න ඕනේ මේ මේ පිළිබඳව අපිට එන විසුද්ධි මාර්ගයට එන නොඑක් නොඑක් චෝදනා ඔස්සේ තියෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ චරිතානුකූල කමඨහන් කියන જાතියක් දේශනා කරලා නැහැ කියන කාරණය. දැන් අපිට සූත්‍ර පිටකේ ගත්තාම සූත්‍ර පිටකේ එක එක තැනදී එක එක පුද්ගලයාට බුදුරජාණන් දේශනා කරපු සූත්‍ර දේශනා සමුදායක් තියෙනවා. ඒතරේ සූත්‍ර දේශනා සමුදාය තුළ බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනදී ඒ ඒ පුද්ගලයාට අනුව ගැළපෙන සූත්‍රයක් දේශනා කරනවා. එතකොට අපි දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සලකා බලපු කාරණා මොනවද කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරිඥානය, ආසයානුසේ ඥානය මේ ඥානයන් ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ මේ යෝගාවචරයට මේ භික්ෂුන් වහන්සේට මේ කමටහන් තමයි හරියන්නේ. මනස මේ භික්ෂුන් වහන්සේට මේ කමටහන් හරියන්නේ නැහැ. මේක තීරණය කරන්න භාග්‍යතුන් වහන්සේ සතු තියුණු මේ සර්වඥතා ඥාණය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණය, ආශ්‍රයානුසේ ඥානය මෙන්න මේ දේවල් ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ තීරණය ඒ කමඨහන් මොකද්ද කියන එක දේශනා මොකද්ද කියන එක තීරණය කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පොදුමග පෙන්වීමක් දීලා නැහැ බොහෝ වෙලාවට. රාග චරිතයෙන් මෙන්න මේ විදිහට භාවනා කරන්න, ද්වේෂ චරිතයෙන් මෙන්න මේ විදිහට භාවනා කරන්න කියලා පොදුවේ ලබා දෙන තියෙන මඟ පෙන්වීම් සමුදායක් අපිට මොන ගැහෙනවා අඩුයි. හැබැයි ඇතම් සූත්‍රයක ඇතම් සූත්‍රයක අපිට මොන ගැහෙන තැන් කිහිපයක් තියෙනවා. මේ විදිහට සමහර තැනකදී බුදුරජාණන් වහන්සේ දැන් රාගය උත්සන්න වෙන භික්ෂුන් වහන්සේලාට අසුබ කමඨහන වඩන්න කියලා කියන අවස්ථාවක්. ද්වේෂය උත්සන්න වෙච්චි භික්ෂුන් වහන්සේලාට මෛත්‍රිය වඩන්න කියපු අවස්ථාවක්. මේ විදිහට අපිට ත්‍රිපිටකේ පුරාවට මුණ ගැහෙනවා. එතකොට ඒ වාගේ සූත්‍ර දේශනා කිහිපයක් අපිට තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් අනුව ඒ අනුව ගලපලා තමයි බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය රචනා කරනකොට උන්වහන්සේ මේ කමඨහන් ටික මෙතෙන්ට අරගන්නේ ඒ අනුව මේ චරිත විස්තර ටික මෙතෙන්ට අරගන්නේ ඒ අනුව චරිතානුකූල කමඨහන අපි තෝරගන්න කියලා. ඒ අනුව අපේ විස්තර විවරණී කිරීම ආරම්භ කරන්නේ විස්තර මේ විසුද්ධි මාර්ගයේ මේ කොටස ආරම්භ කරන්නේ ඉදානි අත්තනෝ චර්යානුකූලන්ති එත්ත චර්යාති ච චර්යා කියලා තමයි පටන් ගන්න. ඉදානි දැන් අත්තනෝ චර්යානුකූලන්ති එත්ත තමන්ගේ චරිතයට අනුකූල කමටහනක් කියපු තැනදී චර්යා චරිත කියලා කියන එක ච චර්යා කියලා චරිත හයක් කියලා අපිට පැහැදිලි කරමින් යනවා. ඔනේ නිසා අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ විශේෂදි මාර්ගයේ දක්වනවා චරිත හයක් පිළිබඳව දක්වනවා. එමනම් දැන් යෝගාවචරයේක තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි තමන්ගේ චරිතේ මොනවායි චරිතයක්ද කියන එක. හැබැයි මේක එහෙම ලේසි දෙයක් නෙවෙයි. තමන්ගේ චරිතය මොකක්ද කියන එක තමන්ට හඳුනා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේ උපදේශ වැදගත් වෙන්නේ භාවනාව පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දෙන ගුරුවරයෙක්ට. ගුරුවරයා මේ පුද්ගලයාගේ චරිත ලක්ෂණ දිහා බලලා මේ පුදුලගේ රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, ශ්‍රද්ධා චරිතයක්ද, බුද්ධ චරිතයක්ද, විතර්ක චරිතයක්ද කියලා තීරණය ගන්නවා. ඒ නිසා මේ පැහැදිලි කිරීම Tamanට වැදගත්. Tamanගේ චරිතය මොකක්ද කියන එක අඳුරගන්න වැදගත්. හැබැයි ඒ Tamanගේ චරිතය Tamanට මොකක්ද කියන එක හරියටම මේ ඔස්සේ අඳුරගන්න බැරි වුණත් අන ඊළඟට Tamanගේ ගුරුවරයෙක් මේ අනුව Tamanට සුදුසු කමටහනක් ලබා දෙයි. ඒ නිසා අපි මේ පිළිබඳව දැනුවත් වීම කියලා කෙනෙක් වැදගත්. අපි තව කෙනෙකුට මඟ පෙන්වීමක් ලබා දෙනවා නම් ඒ ලබා දීමට වැදගත්. Taman තමන්ගේ චරිතය අඳුරගන්න පුළුවන් නම් එතනදී අපිට වැදගත් වෙනවා මේ චරිත විස්තරය. ඒ අනුව අපිට කියනවොන්න චරිත හයක් තියෙනවා කියලා කියනවා. ඒකර රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත යන ආදී වශයෙන් චරිත හයක් අපිට තියෙනවා කියලා කියනවා. එතකොට මේ චරිත හය අතරින් අපිට දැන් රාග චරිතය කියලා කියන්නේ රාගයේ උත්සන්න චරිතය. ද්වේෂ චරිත කියලා කියන්නේ ද්වේෂය උත්සන්න චරිත. මෝහ චරිත කියලා කියන්නේ මෝහය උත්සන්න චරිත. සද්ධා චරිත කියලා කියන්නේ තමන්ගේ ශ්‍රද්ධාව චිත්තසංතානය තුළින් ගොඩනැගෙන ශ්‍රද්ධාව උත්සන්න වෙච්ච අය. බුද්ධි චරිත කියලා කියන්නේ හැම වෙලාවකම බුද්ධියට තමයි ඉඩ දෙන්නේ. නුවණින් කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක් බුද්ධ චරිත. විතක්ක චරිත කියලා කියන්නේ හැම වෙලාවකම විතර්ක කරනවා. ඒකද මේකද ඒකද මේකද ඒකද මේකද නිතරම යමක් පිළිබඳව විතර්ක ප්‍රවෙන්නේ නැවනම් එයා විතර්ක චරිතයක් වෙනවා. ඒතර මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් චරිත 6කට අපිට බෙදලා දෙනවා. හැබැයි දීලා ඊට පස්සේ කියනවා කේචිපන රාගාදීනම් සංසග්ග සම්නිපාත වශයෙන් අපරාපිචපස්සෝ මේ රාග ආදී සංසර්ග සම්නිපාත වශයෙන් අපට කියනවා තවත් චරිත හතරක් තියෙනවා කියලා. එතකොට ඒ චරිත හතර මොනවද? රාග, ద్వේෂ චරිත. ඒ කියන්නේ සංසර්ග සන්නිපාත වශයෙන් කියන්නේ මේ දේවල් එකතු වීම. සමහර කෙනෙක් ඉන්නවා රාගයම නෙමෙයි වැඩිපුර තියෙන්නේ රාගයයි ద్వේෂයයි කියන දෙකම වැඩිපුර තියෙනවා. අන්න එහෙනම් රාග, ద్వේෂ චරිත. එහෙම නැත්නම් රාග, මෝහ චරිත. රාගයයි මෝහයයි වැඩිපුර තියෙනවා. එහෙම නැත්නම් ద్వේෂ, මෝහ චරිත. ద్వේෂයයි මෝහයයි වැඩිපුර ඉන්නවා. එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ චරිත. ඔය තුනම බහුල වශයෙන් තියෙනවා ඉන්නවා. ඒ වගේම කියනවා තතහ සද්ධා දීනම් පීති එතකොට ශ්‍රද්ධා ආදියත් ඒ විදිහට එකතු කරලා ගලපන්න පුළුවන් කියනවා. ශ්‍රද්ධා බුද්ධි චරිත, ශ්‍රද්ධා විතර්ක චරිත, බුද්ධි විතර්ක චරිත, ශ්‍රද්ධා බුද්ධි විතර්ක චරිත කියලා කියන්න පුළුවන්. ඒතර මේ අටයි මුලින් හයයි අරගත්තාම ඔක්කොම 16ක් වෙනවා. හැබැයි අපිට බුදු ගෝස්වාමීන් වහන්සේ කියනවා ඒ 16 නතර වෙන්නේ නැහැ. කියන ඒවම්පන බෙහෙදේ විච්ඡමානේ රාගාදීනං සද්දාදී හිති සංසග්ගං කත්වා අනේක චර්යා හොಂತಿ තස්මා සංකේපේනේ සංකේපේන චලේව චර්යා වේදිතබ්බා. එතකොට මේ විදිහට චරිත 14ක් විතරක් නෙමෙයි චරිත 14න් එහාට කියලා දැන් රාග ద్వේෂ කියන දේවල් වලට ශ්‍රද්ධා ආදී කලවම් වෙලා තවත් චරිත ගොඩ නැගෙන්න පුළුවන්. ඒ නිසා මේ චරිත ප්‍රමාණය අපිට ඒ විදිහට කියන්න බෑ. ඒ නිසා බුදුබෝ ස්වාමීන් වහන්සේ මෙතනදී කියන අපි චරිත 6යි කියලාම සලකාගෙන ඉස්සරහට ගියාම අපිට මේ පැහැදිලි කිරීම පහසුයි කියලා. ඒ නිසා මේ තවත් කෙනෙක් මෙතන කියන්නේ කේචිපන කියලා කේචි කියන පැහැදිලි කිරීමට විශේෂයක් කියන්නේ නැහැ සමහර කෙනෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර ආචාර්යයන් වහන්සේලා කියනවලු මේ විදිහට චරිත අපිට දක්වන්න පුළුවන් කියලා. හැබැයි දුදුගු ස්වාමීන් වහන්සේ කියන මේ විදිහට විතරක් නෙවෙයි මීටත් වඩා වැඩිපුර චරිත බෙදීම් අපිට කියන්න පුළුවන් නිසා අපි ඒ බෙදීම් වලට යන්නේ නැතුව ප්‍රධාන මූලික චරිත 6 එක අපි සාකච්ඡා කරමු කියලා. ඒ යන මූලික චරිත 6 තමයි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතර්ක චරිත කියලා. ඊට පස්සේ කියනවා චර්යාපකති උත්සන්නතා උත්සන්නතාති අත්නෝ ඒකම්. එතකොට මේ චර්යාවන් ගත්තාම එක්තරා විදිහකට එකිනෙක චර්යා ලක්ෂණයේ උත්සන්නතාවය anu තමයි අපි මේ චරිත 6 බෙදලා තියෙන්නේ. ඒතර මේ චරිත 6 අනුව ගත්තහම මේ චරිත තියෙන පුද්ගලයෝ ඔක්කොම ඉන්නවා ඒ පුද්ගලයෝ 6 දෙනෙක් ඉන්නවා. එතකොට මේ පුද්ගලයා 6 දෙනා තමයි අපිට කියන්නේ රාග චරිතෝ, දෝෂ චරිතෝ, මෝහ චරිතෝ, සද්ධා චරිතෝ, බුද්ධ චරිතෝ, විතක්ක චරිතෝ. එතකොට රාග චරිත සහිත පුද්ගලයා. එයාට කියනවා රාග චරිතය කියලා. ද්වේෂ චරිතයක් සහිත පුද්ගලයාට කියනවා ද්වේෂ චරිතය කියලා. මෝහ චරිතයක් සහිත පුද්ගලයාට කියනවා මෝහ චරිතය කියලා. ශ්‍රද්ධා චරිතයක් සහිත පුද්ගලයාට කියනවා ශ්‍රද්ධා චරිතය කියලා. බුද්ධ චරිතයක් සහිත පුද්ගලයාට කියනවා බුද්ධි චරිතය කියලා. විතර්ක චරිතයක් සහිත පුද්ගලයාට කියනවා විතක්ක චරිතය කියලා. ඒතර මේ විදිහට ගත්තහම චරිතත් අපිට හයක් පුද්ගලයොත් හයක් වෙනවා. චරිත 6යි. ඒ චරිත 6 සහිත පුද්ගලයෝ 6 දෙනෙක් ඉන්නවා. මේ Taman මේකෙන් මොන චරිතයද අයිති වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නවා නම් අපිට ගොඩක් වෙලාවට භාවනා කමටහන පහසුයි. හැබැයි ඒක ඒ විදිහට විශේෂ කාරණයක් නෙවෙයි. Tamanගේ චරිතය මොකද්ද කියන එක හඳුර ගන්නවා කියන එක පහසු කාරණයක් නෙවෙයි. සමහර වෙලාවට අපි හිතනවා මම මම රාග චරිතයක් ඉන්නේ. මට රාගය උත්සන්නයි කියලා හිතනවා. මට නිතරම රාගය ඇති වෙනවා මම රාග චරිතයක් නිසා. එහෙනම් මම අසුබ භාවනාව වඩන්න ඕනේ කියලා. සමහර වෙලාවට මම රාග චරිතයක් කියලා හිතාන හිටියට ඇත්තටම මම රාග චරිතයක් නෙවෙයි මම ද්වේෂ චරිතයක් වෙන්න බැරි කමක් නැහැ. මගේ චරිත ලක්ෂණ ගත්තාම මම ද්වේෂ චරිතයක් වෙන්න. මට රාගය ඇති වෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි මගේ චරිත ලක්ෂණ වශයෙන් ගත්තාම මට ද්වේෂය ඊට වඩා ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ චරිතය මෙන්න මේකයි කියලා අඳුර ගන්නවා කියන එක ඒ තරම්ම පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි අපි අඳුර ගත්තොත් ඉන්නේ ඒක අපිට ප්‍රයෝජනයක් වෙනවා. එතකොට අපිට එක්තරා විදිහකට භාවනාව වඩන්ඩ අපිට භාවනා මාර්ගයේ ගමන් කරන්ඩ ඒකේ උපකාරයක් අපිට තියෙනවා. ඒ නිසා මේ චරිතානුකූල විග්‍රහය අපි ඉගෙනගෙන හිටියාම ඒක අපට ප්‍රයෝජනයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ චරිතානුකූල පුද්ගලයන් පිළිබඳ කෙටි විස්තරයක් අපි කොහොමද රාග චරිතය පිළිබඳව සඳහන් කරන්නේ අපිට කියන තස්මා තත් යස්මා රාග චරිතස්ස කුසල පවති සමේ සද්ධා බලවති හෝති ඔන්න කියනවා රාග චරිතයාට කුසල චිත්ත ප්‍රවෘත්ති කාලේහි ශ්‍රද්ධාව බලවත් කියලා කියනවා ශ්‍රද්ධාව බලවත් කියලා කියනවා දැන් ශ්‍රද්ධා රාග චරිතය කියලා කිව්වහම රාග චරිතය කියලා කියන්නේ අපි දැන් අපි සාමාන්‍යයෙන් අඳුරන්නේ රාග චරිතය කියලා කියන්නේ එයා හැම දෙයකටම කැමති, නිතරම ඇලෙනවා, නිතරම ඇලෙනවා කියන එක. ඒ නිතරම ඇලීම වැඩි පුද්ගලයා ගැන අපිට කියනවා මෙන්න ප්‍රධාන ලක්ෂණයක් එයායි කියනවා. කුසල චිත්ත ප්‍රවෘත්ති සමයේහි ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව බලවත් කියලා කියනවා. ඒ පිළිබඳව අපිට සම්නේ සඳහන් කරනවා රාගෝත්සන්න సంతානෙහි තදනු තදනු ගුණ ධර්මයාගේ ඒකාන්තයෙන් අධික බව සම්භව වන බැවින් ශ්‍රද්ධාව බලවත් වේ. එහෙන් කීහ රාගස්ස ආසන්න ගුණත්තා. ස්නේහ පරේෂණය අපරිත්‍යාග යන මේ සබහග ධර්මෙහින් යන අර්ථයි. එතකොට අපිට පැහැදිලි කරනවා යම් කිසි විදිහකට යම් సంతානයක රාගය උත්සන්නයි නම් ඔහු යම් කිසි විදිහකට යම් දෙයකට ඇලෙන ගතිය වැඩි නම් ඒ ඇලෙන ගතිය වැඩි වෙනකොට යම් කිසි කුසලයක් කරනකොට අපි හිතමු මල්වට්ටියක් හදනවා. ඒ මල්වට්ටියක් හදනකොට එයාට අර ඇලීමේ ලක්ෂණේ වැඩි නිසා එයා මේ මල්වට්ටි ඉතාම ලස්සනට හදන්න උත්සාහ කරනවා. අන්න ඉතාම ලස්සනට හදන්න උත්සාහ කරනකොට තමන් මේ කුසල චිත්ත ප්‍රවෘත්තිය පවතිනවා. එතකොට අන්න මල්වට්ටි ලස්සන වෙන්න ලස්සන වෙන්න තමන්ගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ශ්‍රද්ධාව බලවත් වෙනවා. ඒ නිසා කියන්නේ කුසල ප්‍රවෘත්ති සමයේ ශ්‍රද්ධාව මේ රාග චරිතයට බලවත් වෙනවා කියලා. රාගස ආසන්න ගුණත්තා කියලා කියනවා. රාගය මේ ශ්‍රද්ධාව කියන එක රාගයට ආසන්න ගුණ තියෙන නිසාලු. ඒත් ශ්‍රද්ධාව කියන ගුණය රාගය කියන ගුණයට ආසන්න භාවයක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම කියනවා යතාහි අකුසල පක්ඛේ රාගෝ සිනිද්ධෝ නාති ලූකෝ එවං කුසල පක්ඛේ ශ්‍රද්ධා. අක්ෂල පක්ෂේ රාගයේ සිනිදී. අතිශය රූක්ෂණයයි. එතකොට දැන් අකුසලයක් සිදු කරනකොට එතනදී රාගය කියලා කියන එක රූක්ෂ වශයෙන් පවතින. ඒ කියන්නේ රළු විදිහට රාගය දැනෙන්නේ නැහැ අකුසලයකදී. එතකොට ඒක බොහොම සිනිතුව තමයි පවතින්නේ කියලා කියනවා. හරි. හැබැයි ඒ වගේම කුසල පක්ෂයේහි ශ්‍රද්ධාව බොහොම සිනිතුයි කියනවා. ඒකත් රූක්ෂ රූක්ෂයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඕලාරිකව අපි රැටෙනවා කියන එකයි. ඒතර ඕලාරික වැටහීමේ தත්ත්වය. ඒත් අපිට ඒකයි කියන්නේ අකුසල පක්ෂයේහි රාගය කියලා කියන එක බොහොම සියුම්ව තමයි වැටෙන්නේ. දැන් අපි හිතන්නකෝ ද්වේෂය කියලා කියන එක. ද්වේෂය කියන ලක්ෂණය ගත්තොත් එහෙම අපිට යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි තරහක් උපදිනවා නම් ඒ තරහ උපදිනකොට අපිට ඒක මේක අභ්‍යන්තරය තුලින් නැగిලා ඉඳලා අපිව යටපත් කරගන්න භාවය අපිට දැඩිසේ දැනෙනවා. ඒ දැඩිසේ දැනීමත් එක්ක ඒක බොහොම රූක්ෂ විදිහට පවතිනවා. හැබැයි අපට රාගය කියලා කියන එක ඇති වෙනවා කියලා කියන එක එහෙම නෙමෙයි. රාගය කියන එක ඇති වෙනකොට අපිට ඒක බොහොම බොහොම සම්පහන්සනයක් එක්ක තමයි ඒක දැනෙන්නේ. දැන් යම් කිසි දෙයකට ඇලීමක් ඇති වෙනකොට ඒ ඇලීම කියලා කියන එකට අපි කැමතියි. ද්වේෂය කියලා කියන එකදී අපි අකමැත්තක් තියෙනවා. හැබැයි රාගය කියලා කියන එක අපි කැමැත්තක් තියෙනවා. අනේ ඒකයි කියන්නේ අපිට ඒකයි කියවේ අකුසල පක්ෂයේහි රාගය කියලා කියන එක බොහොම සිනිඳුයි. ඒක රූක්ෂ නෑ. ඒ වගේම තමයි කුසල පක්ෂයේහි ශ්‍රද්ධාව කියලා කියන එකක් ශිනිදුයි. රූක්ෂණය. කුසල පක්ෂය අපි දැන් කුසලයක් කරනකොට අපිට අපි හිතමු මල් ටිකක් පූජා කරනකොට මහසය වන්දනා කරනවා අපිට ඇති වෙන ශ්‍රද්ධාව කියලා කියන එක බොහොම සියුම්ව තමයි අපිට ඇති වෙන්නේ. රළුව අපිට ශ්‍රද්ධාව දැනෙන්නේ නැහැ. රූක්ෂව දැනෙන්නේ නැහැ. බොහොම සියුම්ව තමයි ශ්‍රද්ධාව දැනෙන්නේ. ඒතර මේ නිසා මොන කුසල පක්ෂයේහි ශ්‍රද්ධාවත් සිනිදුයි කියලා කියනවා. ඒ වගේම තියෙනවා තියෙනවා යතාහි රාගෝ වත්තුකාමී පරියසති රාගය කියලා කියන එක වස්තුකාමයන් හොයනවා නිතරම. ඒවන් සද්ධා සීලාදී ගුණ. ශ්‍රද්ධාව කියන එක සීලාදී ගුණයන් හොයනවා කියලා කියනවා. එතකොට දැන් බලන්න ශ්‍රද්ධා චරිතය අපිට මේ පැහැදිලි කරගෙන එන්නේ ශ්‍රද්ධා චරිතයයි රාග චරිතයයි කියන දෙන්නා සබහගයි කියලා කියන්නේ. ශ්‍රද්ධා චරිතයත් රාග චරිතයත් කියන දෙන්නගේ එක්තරා විදිහට සබහග භාවයක් තියෙනවා. ඒ දෙන්න එකට ගැළපෙනවා කියන්නේ. මේ ගැළපෙනවා කියන අදාළ කරුණු කාරණා ටික තමයි අපිට ඉදිරිපත් කරන්නේ. දැන් අපි එක්තරා විදිහට කුසලයක් සිත කුසල චිත්ත ප්‍රවෘත්තියක් පවතින වෙලාවකදී ශ්‍රද්ධාව බලවත් වෙනවා වගේම රාග චරිතයේ ශ්‍රද්ධාව බලවත් වීම වැඩි. ද්වේෂ චරිතය දැන් නිතරම තරහ යන පුද්ගලයාට සමහර වෙලාවට මල්ලක් එක්ක දොයි කියලා මේ අනේ හරිය හොඳයි නේ කියලා වරලා එහෙම ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒකට හේතුව ඔහුගේ චරිතානුකූලව ඔහු ද්වේෂ චරිතයක් නිසා. හැබැයි රාගය උත්සන්න පුද්ගලයාට රාග චරිතයට යම් පොඩි හෝ කුසල කර්මයක් කරනකොට ඒ කුසල කර්මයක් එක් සමන්ට ඇති වෙන එක්තරා විදිහකට ශ්‍රද්ධාව කියන එක බොහොම බලවත් වෙනවා. ඒ නිසා අපිට කියනවා ඔන්න රාග වස්තුකාමී පරිේශති. රාගික පුද්ගලයා රාග චරිත පුද්ගලයා නිතරම වස්තුකාමයන් වෙනවා. වස්තුකාමයන් කියලා කියන්නේ යම් යම් දේවල් වලින් අපි සතුටටපත් වෙනවා. දැන් රස එතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල්. ඒතර රාග චරිතය නිතරම බලනවා. රාග චරිතය කියලා කියන්නේ යම්කට ඇලෙන පුද්ගලයා නිතරම බලනවා තමන්ගේ ඇස් දෙකෙන් ලක්ෂණ රූප බලන කොහොමද කියලා. තමයි කන් දෙකෙන් හොඳ ශබ්ද අහන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේම තමන්ගේ දිවෙන් හොඳ රස විඳින්නේ කොහොමද කියලා බලනවා. නහයෙන් හොඳ ගඳ සුවඳ විඳින්නේ කොහොමද කියලා බලනවා. මෙන්න මේ වස්තුකාමයන් නිරන්තරයෙන්ම සෙවීම රාග චරිතයේ ප්‍රධාන ලක්ෂණය. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ශ්‍රද්ධා චරිතය. ශ්‍රද්ධා චරිත පුද්ගලයා නිතරම හොයන්නේ මොනවද? ශීලාදී ගුණයන් කියලා කියනවා. ඒ පුද්ගලයා නිතරම හොයන්නේ ශීලාදී ගුණයන්. එතකොට සිල්වත්ද නැද්ද? ඕ සීලය. කොතනද ගුණේ තියෙන්නේ? මෙන්න මේවා ආදී ගුණයන් තමයි හොයන්නේ කියලා කියනවා. ඒ නිසා එකයි කියන්නේ දැන් තෘෂ්ණා චරිතය ඒක පැහැදිලි කරනවා තෘෂ්ණා වශයෙන් තන්නිම්නව පවතීද යන අර්ථයි ඒවන් ශ්‍රද්ධා ශීලාදි ගුණෝ ශ්‍රද්ධාවද ශීලාදි ගුණේ විශේෂයි අදිමුච්ඡන වශයෙන් තන්නිම්නව පවතී. ඒ කියන්නේ අදිමුච්ඡන වශයෙන් කියලා කියන්නේ යම්කිසි දෙයකට නැඹුරු වීම වශයෙන්. දැන් රාග චරිතය නැඹුරු වෙලා ඉන්නේ වස්තුකාමයන් හොයන්න. ශ්‍රද්ධා චරිතය නැඹුරු වෙලා ඉන්නේ ශීලාදී ගුණධර්මයන් හොයන්න. ඒ නිසා මෙන්න අපිට කියනවා ඒ නිසා වෙන්න යතාහි රාගෝ අහිතං න පරිච්ඡේති ඒවං සද්ධා අහිතං න පරිච්ඡේති දැන් රාග පුද්ගලයා රාගික පුද්ගලයාගේ ලක්ෂණය වෙන්නේ මොකද්ද එයාට අහිත දේ නොගැලපෙන දේ එයා අතාරින්නේ ඇයි ලස්සන රූපයක් දැක්කහම ලස්සන රූපය කියලා කියන එක Tamanට හිතවත් දෙයක් නෙවෙයි ඒක Tamanට අහිත දෙයක්. හැබැයි ලස්සන රූපය Taman අතාරින්න. එමෙතන ලස්සන ශබ්දය අතාරින්න කැමති නැහැ. නිසා මේ විදිහට රාග චරිතය හැම දෙයකටම ඇලීම ඇලීම නිසා Taman අතහරින්න කැමති නැහැ. ඒ අතහරින්න කැමති නැහැ වාගේම තමයි ශ්‍රද්ධා චරිතයක් තියෙනවා. එතකොට දැන් රාග චරිතය අහිත දේ අතහරින්නේ නැහැ. අහිත දේත් අල්ලගෙන ඉන්නවා. ශ්‍රද්ධා චරිතය කියලා කියන එක හිත දේ අතහරින්නේ නැහැ. හිත දේ අල්ලගෙන ඉන්නවා. එතකොට යහපත් දේ අල්ලගෙන ඉන්නවා. එතකොට මේ නිසා මේ දෙන්නගෙම තියෙනවා එක්තරා විදිහකට සබහාග ලක්ෂණ ටිකක්. මේ රාග චරිතය, ද්වේෂ චරිතය කියන දෙදෙනාගෙම තියෙන එක්තරා විදිහකට සබහාග ලක්ෂණ ටිකක්. මෙන්න මේ සබහාග ලක්ෂණ ටික නිසා අපිට කියනවා තස්මා රාග චරිතස්ස සද්ධා චරිතෝ සබහාගෝ කියලා කියනවා. රාග චරිත පුද්ගලයාට ශ්‍රද්ධා චරිත පුද්ගලයාව සබහාගයි කියලා කියනවා. එතකොට අපි සරලව ගත්තොත් මේ රාග චරිතේ රාගික චරිත පුද්ගලයාගේ ශ්‍රද්ධාවත් සමහර වෙලාවට ඇති වෙනවා. මේ නිසා යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාව අධිකයි නම් ඒ පුද්ගලයාත් රාගය අධික පුද්ගලයාත් කියන මේ දෙන්නම අතරේ එක්තරා විදිහකට යම් සමාන භාවයක් සබහාග භාවයක් පවතිනවා කියන එක මෙතනදී පැහැදිලි කරන්නේ. ඊළඟට ද්වේෂ චරිතය පිළිබඳව සඳහන් කරනවා යස්මාපන දෝෂ චරිතස්. යස්මාපන දෝෂ චරිතස්ස කුසල පවිත්‍ර සමයේ පඤ්ඤා බලවති හෝති. ඔන්න කියනවා ද්වේෂ චරිතයගේ කුසල චිත්ත ප්‍රවෘත්ති කාලයේ කුසල කුසල්සිතක් තියෙනකොට එතනදී ප්‍රඥාව තමයි බහුල වෙන්නේ කියලා කියන බලවත් වෙන්නේ කියලා කියන. ඒතර ද්වේෂ චරිතය ප්‍රඥාව පැත්තෙන් තමයි බලන්නේ. නුවණ පැත්තෙන් තමයි බලන්නේ. බුද්ධිය පැත්තෙන් තමයි බලන්නේ කියලා කියනවා. හරි. ඒක පැහැදිලි කරන ද්වේෂෝත්සන්න సంతානෙහි තදනුකූල ධර්මයාගේ ඒකාන්තෙන් අධික බව සම්භව වන හේයි ප්‍රඥා බලවත් වේ හේින්ම අනේ විදිහට කියනවා කියලා. එතනදී එතනදී කියනවා බුද්ධිය ද්වේෂයට ආසන්න ගුණ ඇති බැවින්. එතකොට මොකද්ද හේතුව කියනවා? දෝසස් ආසන්න ගුණත්තා. මේ ප්‍රඥාව කියලා කියන එක ද්වේෂයට ටිකක් ආසන්න ගුණයක් තියෙනවලු. කොහොමද ඒක අපිට පැහැදිලි කරනවා යථාහි අකුසල පක්ඛේ දෝසෝ නිශ්චිනෝ හෝ න ආරම්මණං අල්ලීයති. මොන කියනවා අකුසල පක්ෂයේ ද්වේෂය ස්නේහ රහිතයි. ස්නේහයක් කියලා කියන්නේ ඇලෙන දෙයක් කියලා කියන්නේ. ස්නේහයක් කියන්නේ ඇලෙන දෙයක්. එතකොට අපි කියනවා යම් කිසි යම් දෙයක් ඇලෙන ගතියක් වෙනවනේ. ඒකට ස්නේහ ගතියක් කියලා කියනවා. ඒතර ස්නේහ ගතියක් එක තමයි ඇලෙන්නේ. එතකොට අකුසල පක්ෂයේ තියෙන द्वේෂය ස්නේහ රහිතයි කියලා කියනවා. කියන්නේ අපිට හිතමු අපි තරහක් කරනවා කියලා කවුරු හරි එක්ක අට හරි ගහන්න හිතනවා. කාට හරි ගහන්න හිතනකොට ඒ ගහන්න හිතලා ඇති වෙන තරහත් එක්ක එහෙමත් නැත්නම් අපිට කාට හරි බනින්න හිතන තරහත් එක්ක අපිට එතන ඇලීමක් නෙවෙයි තියෙන්නේ ඒක ඉවත් වීමක්. ඒ කියන්නේ විකර්ෂණයක් තියෙන ආකර්ෂණයට වඩා. ඒකට ඇලීම නෙමෙයි තියෙන්නේ ඇලීම දුරු වීමක් කියන එක. ඒතර මේකයි මේ කියන්නේ අකුසල පක්ෂයේ ද්වේෂය ස්නේහ රහිතයි. ඒ නිසා අරමුණේ ඇලෙන්නේ නැහැ. අරමුණේ ඇලෙන්නේ නැහැ අරමුණෙන් ඉවත් වෙන එක තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. එතකොට එවං කුසල පක්ඛේ පඤ්ඤා. ඒතර කුසල පක්ෂයේහි ප්‍රඥාවක් තියෙනවා මෙන්න මේ විදිහට ස්නේහ රහිතයි කියන. කුසල පක්ෂයේහි ප්‍රඥාවක් ස්නේහ රහිතයි කියලා කියනවා. එතකොට හරියට ද්වේෂ චරිතය තමගේ අකුසල පක්ෂයේහි ද්වේෂය නිසා අරමුණේ ඇලෙන්නේ නැහැ වගේ අපිට කියනවා කුසල පක්ෂයේහි ප්‍රඥාව කියලා කෙනෙක්වත් ඇලෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ දෙකේ සභාග භාවයක් අපිට මෙතනදී පැහැදිලි කරන්නේ. ඒක ඒක පැහැදිලි කරනවා රාගයාගේ යථා ස්වභාව බෝධ වශයෙන් පවත්නෙන් අරමුණෙහි විසංසුෂ්ඨව පවත්නේ යන අර්ථය. දැන් රාගික චරිතය ගත්තහම රාග චරිතය එයා හැමදේටම ඇලෙන ස්වභාවයෙන් දැන් අපි කියව මල්වට්ටියක් හදනකොට මේ මල්වට්ටිය ලස්සනට හදුවහම මේ ලස්සන මල්වට්ටිය ඇලෙනවා. ඒතර ලස්සන මලක් තිබුණොත් ඒ ලස්සන මල පිළිබඳ ඇලෙනවා. ඒතර ද්වේෂ චරිතයාගේ ලක්ෂණය මේ ඇලීම කියන එක නෙවෙයි ඇලීමෙන් තොර භාවයයි. එතකොට ඒ නිසා දැන් අපි තුමු ද්වේෂ චරිතය මල්ලක්යක් හදනවා කියලා. ඒතර ද්වේෂ චරිතයේ මල්ලක්යක් හදනකොට ඒ පුද්ගලයාගේ මේ ද්වේෂ ලක්ෂණය, ද්වේෂ චරිත ලක්ෂණය නිසා අර මල්ලක්කේ තියෙන ලක්ෂණ මල් කෙරෙහි එයා ඇලෙන්නේ නැහැ. එතන තියෙන අර බැඳීම රාග චරිතය යම් විදිහකට බැඳෙනවා. ඒ තරම් බැඳීමක් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකයි මේ සඳහන් කරේ කුසල පක්ෂයේ ස්නේහ රහිතයි කියලා. ඒ නිසා අරමුණේ ඇලෙන්නේ නැහැ මේ ද්වේෂ චරිත පුද්ගලයා කුසල පක්ෂයේදී. යතහාච දෝසෝ අභූතම්පි දෝෂමය පරියසති. ඔන අනෙක් ලක්ෂණය ද්වේෂ චරිත පුද්ගලයාගේ කියනවා අභූතම්පි දෝෂමය පරියසති. එයා නිතරම බලනවා අභූත වුණත් ඒ කියන්නේ විද්‍යමාන වෙච්ච නැති දෙයක් වුණත් අපිට කියනවා දෝෂමය පරිේශති. ද්වේෂීම හොයනවා. හරි. ද්වේෂමය දෝෂමය කියලා තමයි වරදම හොයනවා. හරි. දොසක්ම හොයනවා. හැම වෙලාවකම කාගේ හරි අඩුපාඩුවක් බලන්න බලනවා. ආන්න ඒ විදිහට කරනවා. ඒක තමයි දෝෂ චරිතයක් ලක්ෂණය. ප්‍රඥා චරිතය, බුද්ධ චරිතය එයා කරන්නේ අපිට කරන බුහුතමය දෝෂම් පරිේශය. ප්‍රඥා චරිතේ බුද්ධියෙන් බලන්නේ හැම වෙලාවකම තියෙන වැරද්ද මොකක්ද කියලා බලන්නේ. තියෙන වැරද්ද තමයි හැම වෙලාවකම ඇති වරද තමයි කරන්නේ. ඒතර හැබැයි මේ දෙන්නම වැරදි හොයනවා. ද්වේෂ චරිතය තිබුණත් නැතත් වැරදි හොයනවා. බුද්ධ චරිතය වරද්දක් තියෙනවා නම් ඒක වෙනවා. යතහ දෝෂෝ සත්ත පරිවර්ජනාකාරයෙන් පවත්තති එවං පඤ්ඤා සංඛාර පරිවර්ජනාකාරයෙන් ද්වේෂ චරිතයක ලක්ෂණයක් අපිට කියනවා සත්‍යම් දුරු කරන ආකාරයෙන් පවතිනවා කියලා. කියන්නේ අනෙක් අයට එච්චර Tamanට ලඟ වෙලා ළඟින් ඇඟෑලුකමින් ඉන්න කැමති නැහැ. ඒක ටිකක් ඈතින් ඉන්න කැමති. ඈතින් ඉන්නවා. ඒසැ ඇඟෑලුම්කමට එන්නේ නැහැ ද්වේෂ චරිතය. සත්‍යම් පරිවර්ජණය කරනවා, දුරු කරනවා. හැබැයි බුද්ධ චරිතය එහෙම නැත්නම් ප්‍රඥා චරිතය කියන කෙනා කොහොමද කරන්නේ? සංකාර පරිවර්ජන ආකාරයෙන් සංස්කාරයන් දුරු කරන ආකාරය තමයි පවතින්නේ කියලා කියනවා. ඒකට ඒ කියන්නේ එයා හැම වෙලාවකම සත්වයක් කියන තැනින් නෙවෙයි සලකන්නේ ඒක සංස්කාරයක් කියන තැනින් සලකන්නේ. සංස්කාරයක් කියන තැනින් සලකලා නිතරම මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම, නිබ්බින්දනය කියන එක තමයි කල්පනා කරන්නේ. තමන්න මේකෙන් මිදෙන්නේ කොහොමද කියන එක තමයි බුද්ධියෙන් නිතරම කල්පනා කරන්නේ. එතකොට මේ සංස්කාරය කියලා කියන එක පුද්ගලයෙක් කියන තැනකින් ඔබට ගිහිල්ලා පරමාර්ථතරම ස්වභාවයකින් දකින්න දරන උත්සාහයක් වෙනවා බුද්ධිය. දැකලා මේක හැම දෙයක්ම මගේ සසර ගමනට මට හේතු වෙන දෙයක්. නිසා මේක මට දුකක් කියන තැනින් අන්න බුද්ධ චරිතය කල්පනා කරන මේ සංස්කාරයන් කෙරෙන් දුර වෙන්නේ කොහොමද කියලා. ද්වේෂ චරිතයන් එච්චරම ගැඹුරට කිඳා බහින්න හැකියාවක් නැහැ. ඔහුට මේ ද්වේෂයෙන් වැහිලා තියෙන සහු සත්‍යය සම්මුති වශයෙන් තමයි ගන්න. සම්මුති වශයෙන් සත්‍යය අරගෙන සම්මුති සත්‍යය කෙරෙහි තමයි කලකිරීමක් ඇති වෙන්නේ දුරු කරන්න බලන්නේ. මේ නිසා එක්තරා විදිහකට ගත්තාම ද්වේෂ චරිතය බුද්ධ චරිතයට සබහග භාවයක් තියෙනවා කියලා කියනවා. ඒතර දැන් අපි ගත්තොත් රාග චරිතයේ සබහගයි කියලා අපි කියවේ රාග චරිතයේ සද්ධා චරිතයට සබහගයි කියලා කියනවා. ඒක මොකද රාග චරිතය කුසලයක් කරනකොට ඔහුගේ ශ්‍රද්ධාව බලවත් වෙනවා. ශ්‍රද්ධාව බලවත් වෙලා ඔහු කුසලය ශ්‍රද්ධාවත් එක්ක එකතු වෙලා යනවා. ඇලීමත් එක්ක අරමුණේ ඇලිලා යනවා. හැබැයි අපිට කියනවා ද්වේෂ චරිතය කුසලයක් කරනකොට ඒ කුසලයේදී බුද්ධිය තමයි බලවත් වෙන්නේ කියලා. ඒතර නුවණින් තමයි බලන්නේ මේක මෙහෙම කරොත් හොඳයිද මෙහෙම කරොත් හොඳයිද කියලා. ඒතර ඒකයි සමහර වෙලාවට කුසලයක් කරනකොට දැන් දැන් ශ්‍රද්ධා චරිතයේ පුද්ගලයා එහෙම නැත්නම් රාග චරිත පුද්ගලයා කුසලයක් කරනකොට දානයක් දෙනකොට ඔහුගේ අරමුණු පවතින්නේ සමහර වෙලාවට ශ්‍රද්ධාවත් එක්ක මහා සංඝරත්නයට දෙන දානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහා සෑයට යමක් පූජා කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ ශ්‍රද්ධාවත් එක්ක ගොඩනැගිච්චි ආරම්භණයක් තමයි පවතින්නේ. හැබැයි සමහර වෙලාවට ද්වේෂචරිත පුද්ගලයා එහෙම නැහැ. ද්වේෂචරිත පුද්ගලයා කාට හරි මොනවා හරි දුන්නත් බලනවා මේ මේ පුද්ගලයාට මේක දෙන්න සුදුසුයිද මම. ඔහුට මම මේක දෙන්න නැත්නම් මේ මම මේක ඔහුට නැත්නම් වෙන කාට හරි දෙන්න සුදුසු නැද්ද? මෙන්න මේ විදිහට සමහරලාවට මේ ප්‍රතිග්‍රාහක පාර්ශවයන් පිළිබඳව තව තවත් කරුණු කාරණා හොයලා බලනවා. දැන් මහසෑයට මොනවා හරි පූජා කරත් වැඩ නැහැ. ඊට වඩා හොඳ වෙන කාට හරි හිඟා කන කෙනෙකුට දුන්නනම් කියලා මෙන්න මේ විදිහට මේ කරුණු කාරණා එක්ක තර්ක විතර්ක කරලා බලන්න උත්සාහ කරනවා ද්වේෂ චරිතය. ඇයි මේ ද්වේෂ චරිතය එයා කුසලයක් කරන්න යනකොට බුද්ධිය තමයි ඉදිරියට එන්න බලන්නේ. මේ බුද්ධිය ඉදිරියට ආවහම මේ බුද්ධියයි ද්වේෂයයි කියන දෙක ආසන්න ගුණ නිසා ඇති වෙන తත්වය තමයි ඔය පැහැදිලි කරන් තියෙන්නේ. ඒ නිසා කියනවා දෝෂ චරිතය බුද්ධ චරිතයට සබහායි කියලා කියනවා. ඊළඟට කියනවා මෝහ චරිතය පිළිබඳව සඳහන් කරනවා. මෝහය අධික චරිත තියෙනවා නම් මෝහ චරිතය යස්මාපන මෝහ චරිතස්ස අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය වායමමානස්ස යේබුයේන අන්තරාය කරා විතක්කා උපජ්ජಂತಿ මෝහස්ස ආසන්න ලක්ෂණප්පා. මොන තියෙනවා මෝහ චරිතයක් කියලා කියන්නේ එක්තරා විදිහකට ඔහුට මේ ප්‍රඥාව අඩුයි කියලා කියන එකයි. මෝහ චරිතය කියලා කියන්නේ ප්‍රඥාව අඩු පුද්ගලෙක් කියලා කියන එක. මේ ප්‍රඥාව අඩු පුද්ගලයාගේ ලක්ෂණයක් අපිට කියනවා අපිට කියනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නෝපන් කුසල ධර්මයන් ඉපදවීම පිණිස වායම මානස වෑයම් කරනකොට වෑයම් කරන පුද්ගලයාට කියනවා යේභීන අනන්තරාය කරා විතක්කා උපජ්ජන බොහෝ සෙයින් අනතුරු සහිත විතර්ක උපදින්න පටන් ගන්නවා කියලා කියනවා. එතකොට අනතුරු කරන විතර්ක කියලා කියන්නේ ඔබ කල්පනා කරන සමහර වෙලාවට Tamange මේ මෝහය නිසා දැන් මට නූපන් කුසලයක් උපදව ගන්න අවශ්‍ය වෙනවා. දැන් මම මේ දක්වා කරපු නැති කුසලයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කුසලයේ උපදව ගන්න උත්සාහ කරනවා. මම කොහොමද අපි තුන් මෙච්චර කාලයක් මම මේ යම් කිසි ආකාරයක පූජාවක් කරලා නැහැ. දැන් එහෙනම් ඒ පූජාව මම කරන්න ඕනේ. එමෙතන යම් ආකාරයක දානයක් මම මේ දානේ මම මීට කලින් දීලා නැහැ ඒක මම දෙන්න ඕනේ කියලා හිතනවා. ඒ පිළිබඳව Taman හිතනකොට ඒ පිළිබඳව උපදවන්න බෑමක් කරනකොට ඊට අනතුරු කරන විතර්ක උපදින්න ගන්නවා. ඊට අනතුරු කරන විතර්ක උපදින්න කවුරු හරි කියනවා නෑ නෑ ඌව කරලා වැඩ නෑ ওই විදිහට දන් දීලා වැඩ නෑ මෙන්න මේ විදිහටයි දන් දෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි පින් කරන්න මෙන්න මේ විදිහටයි කුසලයේ යෙදෙන්න ඕනේ කියලා තව කෙනෙක්ගේ කියපු දෙයක් සමහරලාට මතකෙට එනවා ඒ වෙනසම් තමන්ම හිතෙන් කල්පනා කරලා හිතන මේ විදිහට ඇත්තටම මේ දන් දුන්නට වැඩක් තියනවද මේක ප්‍රයෝජනයක් ඇති දෙයක්ද මෙන්න තමන්ම විතර්ක කරන්න පටන් අන්න ඒකට හේතුව කියනවා මෝහස ආසන ලක්ෂණතා විතර්කය කියලා කියන එක මෝහයට ආසන්න ලක්ෂණයක් ඒතර විතර්කය කියන එක මෝහයට ආසන්න ලක්ෂණයක් කියලා කියනවා. යතහච මෝහෝ පරිව්‍යාකුලතාය අනවට්ඨිතෝ එවං විතක්කෝ නානප්පකාර විතක්ක විතක්කනතාය. අපිට කියන යම් ආකාරයකින් මෝහය අරමුණෙහි ව්‍යාකූලව තමයි පවතින්නේ. අරමුණෙහි යම් කිසි අරමුණක් ඇති වුනහම ඒ අරමුණ තුළ නිශ්චලව නිසලව ඉඳීමේ හැකියාවක් මෝහයට නැහැ. මෝහය තුල තියෙන්නෙම හැම වෙලාවකම සැලවෙන ගතියක්, ව්‍යාකූල බවක්, චංචල බවක්. ආන්ගේ චංචල බව නිසාවෙන් අපිට කියනවා මේකට කියනවා අනවස්ථිතයි කියලා කියනවා. අනවස්ථිතයි කියලා කියන්නේ චංචලයි කියන අදහස. සැලවෙනවා කියන එක. ස්ථීරසාර නැහැ කියන එක. ස්ථීර නැහැ කියලා කියන එක. අනවස්ථිතයි කියලා කියන්නේ. හරි. එතකොට අපිට කියනවා ඒ නිසා යතහච්ච මෝහෝ පරිව්‍යාකූලතාය අනවස්ථිතෝ එක්තරා විදිහකට මේ ව්‍යාකූලව තියෙන නිසා අරමුණේ ව්‍යාකූල නිසා මේක අනවට්ඨිතයි සෙල වෙනවා චංචලයි එවන් විතක්කෝ විතර්කයත් අන්න ඒ විදිහටයි විතර්කය කියන එකත් ඒ විදිහටයි নানা ප්‍රකාර විතර්ක කරන නිසා අපිට කියනවා අනවස්ථයි ඒ කියන්නේ ස්ථිර නැහැ. ඒතර විතර්ක කරනවා කියලා කියන්නේ මොකක්ද? විතර්ක කරනවා කියලා කියන්නේ අපි එක එක දේවල් කල්පනා කරනවා. තක්කෝ විතක්කෝ සංකප්පෝ යනාදී වශයෙන් අපිට පැහැදිලි කරන්නේ අපිට ධම්මසංගනේ ප්‍රකරණය ගත්තාම මේ විතක්කය කියන චෛතසිකය පැහැදිලි කරන ඔය හැම ආකාරකින් අපි යමක් පිළිබඳව තර්ක කරනවා, කල්පනා කරනවා, විතර්ක කරනවා. ඒ පිළිබඳව අපි නැවත නැවතත් නැවත නැවතත් හිතනවා. මෙන්න මේක තමයි විතර්කය කියලා කියන්නේ. දැන් අපි හිතමු අපි මොනවා හරි කටයුත්තක් කරන්න යනවා නම් මේක කරන එක හොඳයිද? මේ විදිහට කරොත් මොකක් වෙයිද? ඒක එහෙම නේ වෙන විදිහකට කරන්න බැරිද? මෙන්න මේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් හිතනවා නම් අන්න ඒකට කියන විතර්ක කරනවා කියලා. එතකොට අපට මෝහය කියලා කියන එක එක්තරා විදිහට චංචලයි වාගේ තමයි විතර්කයක් චංචලයි. විතර්කය කියලා කියන්නේ මේ එක එක තැනකදී එක එක අරමුණෙන් අරමුණට අපේ සිත ගෙනියන කියලා කියන එක. විතර්කය කියන චෛත්‍යකේ පැහැදිලි කරන්නේ අරමුණට නැංවීම කියලා කියන එක. දැන් ප්‍රථම ධානයට ගත්තාම විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය කියලා කියන. එතකොට විතර්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ දේවල් සහිත ප්‍රථම ධානය. ඒතර එතන විතර්කය කියලා කියන්නේ මොකක්ද? අරමුණට සිත නැංවීම කියන කාරණය. ඒතර අපේ සිත නිතරම අරමුණකට ගෙනියන්නේ විතර්කය. ඒතර මෝහ චරිතයාගේ ලක්ෂණය වශයෙන් කියනවා. මෝහය කියලා කියන එක එක්තරා විදිහකට අරමුණේ ව්‍යාකූලයි ආන් ඒ වගේම තමයි විතර්කය කියන එකත් අරමුණේ ව්‍යාකූලයි කියලා කියනවා. හරි. අනවස්ථයි කියලා කියන කියන්නේ චංචලයි කියලා කියනවා. ඒ වගේම කියන යතහච මෝහෝ අපරියෝග අපරියෝගාහනතාය චංචලෝ එක්තරා විදිහකට මෝහය අපරියෝගාහනතාය චංචලෝ කියලා කියන අවබෝධ කියන්නේ අරමුණෙහි බැසගෙන නැති නිසා අරමුණෙහි බැහැගෙන නැති නිසා අපරියෝගාහනතාය කියලා කියන්නේ ඒකයි අරමුණේ බැසගෙන නැති නිසා දැන් මෝහය කියලා කියන්නේ ප්‍රඥාවට ප්‍රතිපක්ෂ தත්ත්වය. ප්‍රඥාවට ප්‍රතිපක්ෂ தත්ත්වය නිසා යමක් අපිට අවබෝධ කරගන්නවා කියන එක ටිකක් අමාරුයි. ඒතර යමක් අවබෝධ කරගන්න බැරි වෙච්ච කෙනාට අවබෝධ කරගන්න බැරි වීම නිසා ඇති වෙන தත්ත්වය මොකද්ද? ඔහු ඒ අරමුණ තුල අවබෝධයෙන් දැසගන්නේ නැහැ. ඒ අරමුණ තුල අවබෝධයෙන් ඒක කිඳා බහැරලා නැහැ. ඒ නිසා මතු පිටින් තමයි මේක අල්ලගෙන ඉන්නේ. නිසා අපි හරියටම දන්නේ නැහැ මෙතන තියෙන යථාර්ථය මොකක්ද කියන එක. අනික අවබෝධී වශයෙන් අරමුණේ බැහැගෙන නැහැ. ඒ හින්දා ඒක චංචලයි. මෝහය කියලා කියන එක ස්වභාවයෙන්ම ගත්තහම ඒකයි කියන්නේ අපරියෝගාහනතාය චංචලෝ. ඒ අවබෝධයෙන් බැසගෙන නැති නිසා චංචලයි කියලා කියනවා. තතහා ඒ වාගේම අපිට කියනවා විතක්කෝ. තතහ විතක්කෝ ලහු පරිකප්පන්තාය. ඒ වගේම තමයි මේ විතක්කය කියලා කියන එක ලහු පරිකප්පනතාවය කියලා කියන්නේ ඊටාම ඉක්මනට ඊටාම සුළුවෙන් කල්පනා කරලා අනිත් කල්පනාවකට යනවා. ඊටාම ඉක්මනට අනිත් පැත්තට මාරු වෙනවා. ආන් ඒ නිසා විතර්කය කියන එකත් චංචලයි කියලා කියනවා. ඒතර බැලුවහම මෝහය කියන එකත් චංචලයි විතර්කය කියන එකත් චංචලයි. ඒ නිසා අපිට කියනවා මෝහ චරිතය විතර්කත්‍ය සමහරයි කියලා. ඒතර දැන් මෙතනදී පැහැදිලි කරේ මෙතනදී පැහැදිලි කරන්න තියෙන්නේ අර අපි කලින් සඳහන් කරපු මෙන්න මේ චරිත 6. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියන චරිත තුන ශ්‍රද්ධා චරිත, බුද්ධ චරිත, විතර්ක චරිත කියන චරිත තුනත් එක්ක තියෙන සමාන ලක්ෂණයන් ටික තමයි කියන්නේ. දැන් අපි චරිත වශයෙන් ගත්තාම චරිත හයක් තිබුණාට මේ රාග චරිතය ගොඩක් කලාවට ශ්‍රද්ධා චරිතයට සමානයි. ද්වේෂ චරිතය ගොඩක් කලාවට බුද්ධ චරිතයට සමානයි. මෝහ චරිතය ගොඩක් කලාවට විතර්ක චරිතයට සමානයි කියලා කියනවා. සම මේ අය අතරේ තියෙනවා සබහාග ලක්ෂණ තියෙනවා. ඒතර මේ සබහාග ලක්ෂණ නිසා අපි බලනකොට සමහරලාට සමාජයේ යම් යම් කණ්ඩායම් ඇති වෙන අවස්ථාවලදී මේ කණ්ඩායම් ඇති වෙන්නේ මේ කියන සබහගතාවයන් එක්ක. යමෙක් තව කෙනෙක් සමග එකතු වෙනවා නම් එකතු වෙද්දී ඔහු හොයන්නේ ඒ Tamanට එකතු වෙන්න සුදුසු වන පුද්ගලයෙක්නේ. දැන් රාගයේ උත්සන්න පුද්ගලයා රාගයේ තවත් උත්සන්න පුද්ගලයෙක් එක්ක එකතු වෙනවා වැඩි. හැබැයි රාගය උත්සන්න පුද්ගලයා රාගය උත්සන්න පුද්ගලෙක් නැති වෙනකොට ශ්‍රද්ධාව උත්සන්න පුද්ගලෙක් වෙනවා. එයත් එක්ක එකතු වෙන ප්‍රමාණය වැඩි. ද්වේෂය උත්සන්න පුද්ගලයා තවත් ද්වේෂ පුද්ගලෙක් එක්කම තමයි බහුල වශයෙන් එකතු වෙන්නේ. හැබැයි ද්වේෂ පුද්ගලයෙක් නැති වෙනකොට ප්‍රඥාවන්ත පුද්ගලයා එක්කත් ද්වේෂ උත්සන්න පුද්ගලයා එකතු වෙනවා. මේවා සමාජ විද්‍යාත්මක වශයෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් කාරණා. සමාජය තුළ මිනිස්සු එකට එකතු වෙනකොට මේ චරිත ලක්ෂණ අපිට තාම හොඳට දකින්න ලැබෙනවා. ඒ චරිත ලක්ෂණ අපි ප්‍රයෝගී කරගෙන දැන් මේ යන්නේ භාවනා මාර්ගයට අවශ්‍ය මඟ පෙන්වීම ටික හොයාගන්න. ඒ නිසා අපිට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ චරිත විස්තරය මේ විදිහට දක්වලා තියෙනවා. ඉතින් මේ කියන චරිත 6ට අමතරව අපිට කියනවා තවත් ඇතම් කෙනෙක් තවත් ආචාර්ය කෙනෙක් කියනවලු අපරේ තණ්හාමාන දික්ටි වශයෙන් අපරාපිතිස්සෝ චරියාව දන්ති. තණ්හා චරිත, මාන චරිත, දික්ටි චරිත කියලා තවත් චරිත වර්ග තුනක් තියෙනවා කියලා සමහර ආචාර්යයන් වහන්සේ කෙනෙක් කියනවලු. එතකොට මෙතන සමහර කියලා කියන එක පිළිබඳ විස්තරයක් මෙතනදී අතරම නැහැ. ඒ නිසා එතකොට මෙතනත් චරිත තුනක් තවත් චරිත තුනක් තියෙනවා කියලා කියනවා. මොනවද? තෘෂ්ණා චරිත, මාන චරිත සහ දෘෂ්ටි චරිත කියලා. ඉතින් තෘෂ්ණා කියලා කියන්නේ රාග කියලා කියන්නේ දෙකම එකයි. විශේෂයක් නැහැ. ඒ නිසා තෘෂ්ණා නම් රාගයි කියලා කිව්වේ එකයි. ඒක අපිට කියනවා සත්ත තණ්හා රාගෝ ඒව. මානෝච තං සම්පයුත්තෝති තදුබයන් රාග චරිතන්නාති වත්තති. එතකොට මාන්නය කියලා කියන එකත් රාගයත් එක්කම එකතු වෙන දෙයක්. ඇයි? මානය කියන චෛතසික ධර්මයේ එකතු වෙන්නේ ලෝභ චෛතසික ධර්මයත් එක්ක විතරයි. එතකොට අපි දැන් අපි ධර්මයේදී ගත්තොත් අකුසල සිත් යටතේ ගත්තාම ලෝභ මූලික සිත් අටක් තියෙනවා. මේ ලෝභ මූලික සිත් අතරේ තියෙන චෛතසික ධර්මයන් විශ්ලේෂණය කරනකොට අපි කියන සමහර ලාවට ලෝභ, ditthi, මාන කියන මේ ලෝභ ත්‍රිකය ලෝභ දිට්ඨිමාන කියන මේ ලෝභත්‍රිකය යෙදෙන ආකාරය. එතනදී මාන්නය කියලා කියන එක ලෝභයත් එක්ක එක්ක යෙදෙනවා. නැත්නම් මාන්නය කියන එක දිට්ඨියත් එක්ක එක්ක යෙදෙනවා. එහෙම නැත්නම් ලෝභ දිට්ඨිමාන කියන මේ ලෝභත්‍රිකයේ චෛතසික ද්වේෂචරිතත් එක්ක මේ ද්වේෂ සිත් එක්ක යෙදෙන්නේ. ඒ නිසා ලෝභ ලෝභ චෛතසිකත් එක්ක තමයි යෙදෙන්නේ. ඒ හින්දා මාන්නය කියලා කියන එක ලෝභයත් එක්ක එකට පවතන දෙයක්. එක්ක ලෝභය එක්ක නැත්නම් දිට්ඨිය එක්ක තියෙන එකක්. ඒකයි කියන්නේ මාන්නය කියලා කෙනෙක් රාග සංප්‍රයුක්තයි. Tamanට දැන් හිතන්නකෝ මම කෙරෙහි මම හොඳ කෙනෙක් කියලා Tamanට හිතනවා මම උසස් කියලා හිතෙනවා නම් ඒ මම උසස් කියලා Tamanට හිතෙන සිතිවිල්ලට Taman ගේනව කැමැත්තක්. රාගයක්. ඇලීමක්. Tamanගේ මේ తත්වයට Tamanට ඇලීමක් තියෙනවා. බලන්න මම කොච්චර හොඳ කෙනෙක්ද මම කොච්චර මේ වගේ දෙයක් කරන කෙනෙක්ද මෙන්න මේ විදිහට තමන්ගේ අභ්‍යන්තරය තුළින් තමන් පිළිබඳව යම්කිසි කැමැත්තක් ඇති වෙනවා. ආන් ඒ නිසා මේ මාන්නය කියන එක හැම වෙලාවකම රාගයත් එක්ක එකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මාන්නය කියන එක රාග සම්ප්‍රයුක්තයි කියලා කියවේ ඒකයි. ඒ නිසා තෘෂ්ණාව මාන කියන මේ දෙකම තෘෂ්ණා මාන කියන දෙකම රාග චරිතය අනුව තමයි පවතින්නේ කියලා කියනවා. ඒ නිසා අපි දැන් තෘෂ්ණා චරිත කීවත් මාන චරිත කීවත් මේ දෙන්නම රාග චරිත අනුවම තමයි පවතින්නේ. නිසා මුලින් කතා කරපු රාග, දෝෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතර්ක කියන මෙන්න මේ චරිත හයත් එක්ක මේ මේ කියන චරිත තුනක් යනවා කියන එකයි පැහැදිලි කරන්නේ. දෘෂ්ටිය කියලා කියන එකත් මෝහය අනුව පවතින දෙයක්. දිට්ඨිය කියලා කියන්නේ මෝහය. අවිද්‍යාව කියලා කියන එකනේ. ඒතර ප්‍රඥාවට ප්‍රතිපක්ෂ භාවය. එතකොට දිට්ඨිය කියන එකත් ඒ නිසා මෝහයෙන් තමයි ඇති වෙන්නේ. ඒ නිසා දෘෂ්ටි චරිතය කියලා කියන එක මෝහ චරිතය ඇතුලේ ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒතර ඒ නිසා දැන් මේ අනෙකුත් ආචාර කෙනෙක් අනෙකුත් ආචාර කෙනෙක් තවත් චරිත තුනක් ගැන අපිට කිව්වා තණ්හා චරිත, මාන චරිත, දිට්ඨි චරිත කියලා. මේ තණ්හා චරිතය කියලා කියන එක නම් රාග චරිතයෙන් ඇතුළෙම තියෙනවා කියලා. මාන චරිතය කියලා කියන එක නම් රාග චරිතය ඇතුළෙම තියෙනවා කියලා. හරි. එතකොට තණ්හා මාන කියන දෙක නම රාග චරිතය ඇතුළේ තියෙනවා. දෘෂ්ටි චරිතය කියලා කියන එක නා මෝහය නිසාවෙන් තමයි දෘෂ්ටි ඇති වෙන්නේ. ඒ නිසා නය මෝහ චරිතයම තමයි තියෙන්නේ කියලා කියනවා. ඒතර මේ විදිහට අපිට ඔන්න චරිත පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් අපිට මුලින්ම මේ චර්යානුකූල කර්මස්ථාන විස්තර කරන්න දනිද්දී බුදුගොස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරලා මේ චරිත පිළිබඳව අපි මීට වඩා ගැඹුරට කළ යුතු අධ්‍යයනය පිළිබඳව සඳහන් කරනවා. ගැඹුරට මේක පැහැදිලි කරන්න ඕනේ කියලා. ඒ නිසා අපිට කියනවා මේ චරිත 6 රාග, ద్వේෂ, මෝහ, බුද්ධි, විතර්ක, ශ්‍රද්ධා කියන මෙන්න මේ චරිත 6ටම අදාළ චරිත නිදාණය මොකක්ද කියලා අපි දැනගන්න එක අපිට වැදගත් වෙනවා. ඒ වගේම චරිත ස්වභාවය අපි කොහොමද දැනගන්නේ? කොහොමද අපි රාග චරිතය අඳුරගන්නේ? කොහොමද ද්වේෂ චරිතය අඳුරගන්නේ? කොහොමද මෝහ චරිතය අඳුරගන්නේ? මෙන්න මේ චරිතයන් හඳුනා ගැනීම සඳහා තියෙන මඟ පෙන්වීමට අපි දැනගන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි ඊළඟට අපිට වැදගත් වෙන්නේ මේ එකිනෙක චරිතයේ සප්පාය අසප්පාය භාවය මොකද්ද කියන එක. දැන් අපි මේ මේ අධ්‍යයනයේ මේ ධර්ම ශ්‍රවණය අපි කරන්නේ වෙන මොකටවත් නෙවෙයි අපේ භාවනා මාර්ගය අපි ගොඩනගා ගන්න. විතර භාවනා මාර්ගය ගොඩනගා ගන්න නම් අපිට වැදගත් මම මොකද්ද කළ යුතු භාවනාව කියන එක තීරණය කරගන්න එක. ඒ දේ වික්ෂුන් වහන්සේලාට වාගේම ගිහි අයටත් වැදගත්. දැන් මේ විසුද්ධි මාර්ගය සම්පූර්ණයෙන් සියල්ලෙන් සියල්ල වික්ෂුන් වහන්සේලාට කියන දෙයක් නෙවෙයි ගිහි අයටත් පරිශීලනය කරන්න තියෙන දෙයක්. ඒතර ගිහි පුද්ගලයන්ට තමන් කරන භාවනාව මොකක්ද කියලා තීරණය කරගන්නකොට අපිට මේ කියන කරුණු කාරණා වැදගත් වෙනවා. නම් මම කරන්න යන භාවනාව මොකද්ද කොහොමද මම මගේ භාවනාව තෝරගන්නේ ආන්න එතනදි තමන්ගේ චරිතය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ චරිතේ මොකද්ද කියන එක තීරණය කරගන්න අන්න චරිතවල නිදාණය අපි දැනගන්න ඕනේ. ඉතින් මේක පැහැදිලි කරනවා නිදානයන් කරන ආකාරය පිළිබඳ ඉක්ම දීර්ඝ විස්තරයක් තියෙන නිසා අපි දීර්ඝ විස්තරය අපි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම මේ චරිත ස්වභාවය දැනගන්න ආකාරය එහෙනම් කොහොමද මම මගේ චරිතයේ රාග චරිතයද ද්වේෂ චරිතයද මොහ චරිතයද කියලා තීරණය කරගන්නේ. කොහොමද මේ චරිතයට මොකක්ද සප්පාය කියන සප්පාය සප්පාය භාවය තීරණය කරගන්නේ. ඒතර මේ කරුණු කාරණා පිළිබඳව අපිට දීර්ඝ වශයෙන් විශේෂ මාර්ගයේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර අපි මේ පිළිබඳව පැහැදිලි කරද්දී අතරම මෙතනදී වැදගත් ශාසනික කරුණු කාරණා කීපයක් අපිට පැහැදිලි කරන්න තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ අපේ තේරවාදී භාවනා මාර්ගයේ විස්තර විස්තර විවරණය වෙන මේ විසුද්ධි මාර්ගයේ සහ ඊට සමගාමීව පැවතිච්ච විමුක්ති මාර්ගය කියන භාවනා මාර්ගය ග්‍රන්ථය පිළිබඳව අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ කරුණු ටිකක් මේ විසුද්ධි මාර්ග සම්නේ සහ විසුද්ධි මාර්ග මහා ටීකාවේ මෙන්න මෙතනට ඇවිල්ලා මේ චරිත අනුකූල කර්මස්ථාන විග්‍රහය ගාවට ඇවිල්ලා පැහැදිලි කිරීමක් තියෙනවා. ත්‍රේ පැහැදිලි කිරීම අපිට එක්තරා විදිහට ඓතිහාසික විදිහට වැදගත්. සහ අපේ තේරවාදී මූල ප්‍රභවය අපි දැන ගැනීමට අපිට වැදගත්. සමහරවිට මේ විමුක්ති මාර්ගය කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. මේ විමුක්ති මාර්ගයේ තියෙන කමඨහන් විස්තරය අපේ මේ විසුද්ධි මාර්ගයට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියන කරුණු කාරණා කීපයක් මෙතන යම් ඡායාවක් අපිට ලබා දෙන්න තියෙන තේ වැදගත් විස්තර ටිකක් අපි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරගත යුතු වෙනවා. මොකද අපි එක්තරා විදිහකට අපේ මේ භාවනා මාර්ගය ඉදිරියට පැහැදිලි කරගෙන යන ගමනේදී සහ අපේ මේ තේරවාදී සම්ප්‍රදාය ඉදිරියට ආරක්ෂා කරන්න දරන වෑයමේදී අපිට වැදගත් වෙන කාරණයක් තමයි අපි ඉතිහාසයට දැනගන්න එක. ඉතින් අපිට ඇත්තටම මේ වැඩසටහන් සහභාගී වෙන එක්තරා මහත්මෙක් ආරාධනය කරන්න යෙදුන මේ විසුද්ධි මාර්ග නිදාණය කියලා කොටසක් තියෙනවා. අපි මේ ගුරුම රට චට්ටසංගායන එකේ දාලා තියෙන විසුද්ධි මාර්ග නිදාන කතා කියලා. මේ විසුද්ධි මාර්ග නිදාන කතාව සිංහලයට පරිවර්තනය කරනවා නම් හරි වටිනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට කාල වේලාව විවේකී ලැබෙන විදිහකට මේ විසුද්ධි මග්ග නිදාන කතාව පරිවර්තනයක් කරන්න පුළුවන් වුණොත් කරනවා කියලා. ඒතකොට ඒ තුලින් අපි මේ ඉතිහාසය දැනගෙන අපේ මේ සම්භවය අපිට කොහොමද මේ තේරවාදී ත්‍රිපිටක ධර්මය අපිට ලැබෙන්නේ කියන එක මේ භවනා මාර්ගය අපිට ලැබෙන්නේ කොහොමද කියන එක දැනගන්නවා කියන එක ගිහි පැවිදි අපි කාටත් අතිශය වැදගත් වෙනවා. ඒ නිසා මෙතනදී අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න මේ චරිත සම්බන්ධ කතාවේදී අපිට විස්තරයක් වෙනවා මේ විෂදි මාර්ගය රචනා කිරීමේදී සමගාමීව පැවතිච්ච විමුක්ති මාර්ගය කියන ග්‍රන්ථය පිළිබඳව. මේ විමුක්ති මාර්ගය පිළිබඳවත් කෙටි කරුණු කාරණා කීපයක් සමගින් අපි මේ චරිතානුකූල පැහැදිලි කිරීම, චරිත හඳුනා ගැනීමේ කරුණු කාරණා ටික මේ නිදාන, ඒ වගේම චරිත ස්වභාවය දැනගන්න ආකාරය සහ ඒ ඒ චරිතයන්ට සප්පාය සප්පාය භාවය පිළිබඳව අපි දීර්ඝව ඊළඟ සතියේ වැඩසටහන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාස දෙක පමණ කාලයක් අපි වැඩසටහන නතර කරලා තිබුණ නිසා අපි කෙටි කොටස සාකච්ඡා කරලා ආරම්භයක් දෙන්න බලාපොරොත්තු වුණේ. ඒතර මේ කෙටි ආරම්භයත් එක්ක අපි ඊළඟ වැඩසටහනේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ චරිත පිළිබඳ විශේෂිත මාර්ගය විග්‍රහය. ඒ නිසා ඒ දක්වා අපි අදට ඉතාමත් සුළු කොටසයි සාකච්ඡා කරන්න තියෙදුනේ. නමුත් ඒ කොටස් අදාළව යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි නම් ඒ පැහැදිලි කිරීමක් සිදු කරලා අදට අපි වැඩසටහන සමාප්ත කරන්නයි සෝදානම් වෙන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මට ආපු එක ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ දැන් අපිට මොකක් හරි එක චරිතයක් කියලා අපි හිතාගෙන ඉන්නවා නම් දැන් අපේ ධර්ම දැනුම වැඩි වෙනකොටත් ඒ චරිතය වෙනස් වෙන්න පුළුවන්ද කියන එක ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු ශ්‍රද්ධා චරිතයක් හරි රාග ද්වේෂ චරිතයක් හරි මොන හරි තියෙනවා නම් ඒක අර ප්‍රඥාව පැත්තට යන්න පුළුවන්ද ධර්ම දැනුම ඒ කියන්නේ අපි ඉතින් ටිකක් එහෙම මේවා වෙනකොට ඒ වගේ වගේ අදහසක් ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම එහෙම ඒබඳු භාවයක් තමයි අපිට ප්‍රකට වෙන්නේ ගොඩක් වෙලාවට දැන් අපිට ඕනෙම දෙයක් දැන් අපි හිතමු ප්‍රඥාව අඩු කෙනාට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩලා ඒ තුළින් අපි යම්කිසි ධර්ම දැනුමක් එකතු කර ගැනීම තුළ ප්‍රඥාවක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා චරිතය කියලා කියන එක අපි උත්පත්තියෙන්ම තියෙන දෙයක් විතරක්ම නෙමෙයි ඒක අපේ පරිසරයත් එක්ක ගොඩනැගෙන දෙයක් කියන එක අපිට පේනවා. ඒකයි අපි දැන් මේ චරිතවල නිදාන ආදී ඉගෙන ගැනීම කියලා කියන එක වැදගත් වෙන්නේ. දැන් මේ චරිතේ කොහොමද මේ චරිතේ ඇති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පැහැදිලි කරගන්නකොට අපිට එතන කියනවා මේ චරිතය ගොඩනැගෙන්නේ මෙන්න මේවා තමයි බලපාන සාධක ටික කියලා. ඒ අනුව අපිට සමහර තැනකදී මේ චරිතට අදාළ පසුබිම වෙනස් කිරීම තුළ අපිට චරිත යම්කිසි හැඩගැස්වීමක් සිදු කරගන්න පුළුවන් කියන එක ප්‍රකට වෙනවා. මන්දමයි ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි අර භාවනා කරගෙන යනකොට අපිට එක එක විතර්ක එනවනේ එතකොට මේ විතර්ක වැඩි කියන්නේ විතර්ක චරිතය කියලා එහෙම ගන්න පුළුවන්ද එහෙම ඒක වැරදිද ඒක ඒක එහෙම කියන්න බෑ විතර්ක වැඩි භාවය නිසා විතර්ක චරිතයක් කියලාම කියන්න බෑ චරිත ලක්ෂණ වශයෙන් අපි මේ චරිත ලක්ෂණ ටික සාකච්ඡා කරාම අපේ විතර්ක චරිතය කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන් කොහොමටත් දැන් සිතේ තියෙන එකඟ භාවය සමාධිමත්ම ගොඩනැගෙන්න කලින් කාටත් විතර වෙනවා. එතකොට ඒක සාමාන්‍ය ලක්ෂණයක්. ඒතර ඒ නිසා භාවනාවක් ආරම්භ කරාම අපිට වැඩිපුර විතර්ක එන්නේ විතර්ක චරිතයට කියලා කියන්න බෑ. ජීවිතයේ එදිනෙදාක වැඩ කටයුතු වලදී තමයි අපි මෙයා විතර්ක චරිතයක්ද නැද්ද කියන එක අඳුරගන්නේ. ඒතර ඒ විතර්ක චරිතයේ පුද්ගලයා සාපේක්ෂව අනික් අයට වඩා විතර්ක කරනවා වැඩි. ඒකයි තියෙන ලක්ෂණය. එහෙම නැතුව ඇත්තටම භාවනාවකට ඉඳගත් ගමන් අපි කාටත් නොඑක් නොඑක් අදහස් නොඑක් නොඑක් සිතිවිලි හාත්පස හැම පැත්තකින්ම ගලාගෙන යනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා එහෙම ආපු මට්ටමින්ම ඒ පුද්ගලයා විතර්ක චරිතයක් නෝ කියලා කියන්න අපහසුයි. එතමයි ස්වාමීන් වහන්සේ අන්න ඒක තමයි. එහෙනම් මට තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරවන් සරණයි. දෛතරුවන් සරණයි. තේරුම් ගන්න සම්නාස ඒ කියන්නේ සමහරස පළවෙනි ප්‍රශ්නයට අනුව අර ඉස්සෙල්ලාපෝ අපේ ළමා කාලයේදී අපිට තියෙන චරිත ලක්ෂණය ඒකේ චරිතය අපිට තරුණ කාලයේ වෙනස් වෙනවා තව අපි හොඳට බුද්ධිමත් වෙන්න වෙන්න ඒ කියන්නේ වයසට යනකොට තව ටිකක් ඒ චරිත ලක්ෂණය වෙනස් කරගන්න පුළුවන් කියන එක සම්නාස ඒකට අවශ්‍ය ශක්තිය කියන එකම නෙමෙයි ස්වාමීනස අපිට නෑ ඒක ඒ කියන්නේ ඒකට අපිට අවශ්‍ය වෙන පසුබිම අපිට ගොඩනගා ගන්න පුළුවන් කියන හැතරම අපි ඊළඟ මේ චරිත නිදානාදී කොටස සාකච්ඡා කරාම මේ කාරණේ පැහැදිලි වෙයි කියලා මම හිතනවා එතකොට දැන් මෙතනදී අපිට මුලින්ම පැහැදිලි කරන මේ චරිත ගොඩනගෙන්න මේ විමුක්ති මාර්ගය ආපු මතයක් එක කියන පුබ්බා චින්න නිදානා කියලා పూර්වයේ තිබුණු තමන්ගේ නොඑක් නොඑක් පුරුදු අනුව චෛත එනවා කියලා ඒක විසුද්ධි මාර්ගයේ අපිට ප්‍රතිබාහනය කරන ප්‍රතිබාහනය කරලා ඊට පස්සේ අපිට කියනවා මීට අමතරව නොඑක් නොඑක් කරුණු කාරණා මේ චරිත ගොඩනැගීමට බලපානවා කියලා. ඒතර ඒකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි අපිට යම් කිසි විදිහකට යම් උපස්තම්භනයක් දෙන්න පුළුවන් නොඑක් නොඑක් චරිත ලක්ෂණ ගොඩනගා ගැනීම සඳහා කියන එක. ඒතර ඒ අනුව මම කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් අපිට රාගයේ උත්සන්න චරිතය, ද්වේෂ චරිතය බවට පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ චරිතය රාග චරිතය බවට පත් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. අපේ චරිතය තුළ අඩුපාඩු දෙනවා නම් ඒ අඩුපාඩු ටික අපිට ගොඩනගන්න පුළුවන් කියන එකයි ප්‍රකට වෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ අපි ඉගෙන ගන්නවනේ පුද්ගලයෙක් කියන්නේ මේ ආර්ය වැඩි කිරීම පරිසරයයි කියලා මනෝවිද්‍යාවට එහෙම එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මේ follow කිරීමක් වෙනකොට ඒ මේ ඔය දැන් ඔය භාවනා දැන් එහෙම හරියට දැනගෙන නොදුන්නත් දැන් පොදුවේ කමටහන් ගැනීමක් මේ සාමාන්‍යයෙන් වෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ අදාළ මේ ගුණාංග මේ බැලන්ස් කිරීමක් වගේ දෙයක් වෙනවද ස්වාමීන් වහන්සේ නැත්නම් තනි තනි එක්කෙනාගේ දිහා බලලා කමටහන් දීමක් අද කාලේ වෙන්නේ නෑ නේද ස්වාමීන් වහන්සේ මන්ද සංඝ සමාජය නම් එහෙම වෙනව ඇති මේ ගිහි අයට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑනේ ස්වාමීන් වහන්සේ පොදු එකක් තමයි ෆලෝ කරන්න වෙන්නේ ඔව් ඇත්තටම ඒ කාරණය අපි එක එකනට විශේෂිත දෙයක්. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව මුණ ගැහිලා කමටහන් ගන්න අය ඉන්නවා. ඒත් ඒ අය ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව ඇසුරු කරලා බලනකොට ස්වාමීන් වහන්සේලා මේ චරිත දැනගෙන චරිත වලට අනුකූල විදිහට කමටහන් දෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් සංඝ සම් වික්ෂුන් වහන්සේලා අතර නම් ඒක බොහොම ප්‍රකටව තියෙනවා. ඉතින් අපි ආරණ්‍ය සේනාසනවල කමඨහන් දෙන ස්වාමීන් වහන්සලා කමඨහන් දෙද්දී බොහෝ බහුල වශයෙන් මේ චරිත පිළිබඳව සලකා බැලීම සිද්ධ කරනවා. එතනදී අපිට ඇත්තටම අර කම්මඨාන දායක කර්ම කමඨහනක් දෙන ගුරුවරයා පිළිබඳව කම්මඨාන දායක ආචාර්යයන් වහන්සේ පිළිබඳව කතා කරනකොට ඒ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටකය දැනගත යුතු පුද්ගලෙක් ත්‍රිපිටකය දැනගෙන ඉන්න පුද්ගලෙක් විය යුතුයි කියන කාරණේ විශේෂයෙන් අපිට සඳහන් කරන්න එක හේතුවක් තමයි උන්වහන්සේගේ භෞෂ්‍යත භාවයත් එක තමයි උන්වහන්සේට හැකියාව ලැබෙන්නේ මේ චරිතය අඳුර ගන්න. සමහර වෙලාවට ඒ බඳු හැකියාවක් නැති අය වික්ෂුන් වහන්සේට පොදුවේ කමටහන් දෙන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට එහෙම විශේෂත්වයක් යොමු කරන්න බැරි වුණාම පොදු පිරිස කරත් පොදු කමටහනක් දෙන්න පුළුවන්. හැබැයි අපි වඩාත්ම ප්‍රශස්ත වෙන්නේ Tamanට සුදුසු කමටහන සුදුසු ගුරුවරයෙක් එක්ක කතා කරලා ලබා ගැනීම තමයි. ඉතින් දැන් මේ මෙහෙම ගත්තාම හැමෝටම ඊට සුදුසු ගුරුවරයෙක් හොයාගන්නත් අපහසු වෙනවා. හැමෝටම ඊට සුදුසු පරිසරයක් ගොඩනගාගන්නත් අපහසු වෙනවා. ඉතින් පොදුවේ දෙන කමටහනක් නමුත් වැඩිම වරදක් නැහැ. නමුත් Taman දන්නවා නම් Tamanගේ චරිතය පිළිබඳව යම් අවබෝධයක් තමට තියෙනවා නම් Tamanට ඊට ගැළපෙන්න පුළුවන් භාවනා කමටහන් කීපයක් වඩලා බලන්න පුළුවන්. දැන් Tamanගේ චරිතය අනුව Tamanට ටිකක් වැඩිපුර ද්වේෂ අසහගත බවක් තියෙනවා. නිතරම අපිට Taman ගැටෙනවා වැඩි නම් Taman උත්සාහය කරලා බලන්න පුළුවන් මෛත්‍රී කමඨහනක් ටිකක් වැඩිපුර වඩලා. මෛත්‍රී කමඨහනක් එක්ක එකතු කරලා ආනාපාන සතිය වඩලා බලන්න පුළුවන්. ඒකට මේ විදිහට යම් අත්හදා බැලීමක් කරන්ද මේ කමඨහන් මේ චරිත පිළිබඳ දැනගැනීම වැදගත් වෙනවා. තමන්ගේ චරිතය Tamanට හරියටම අඳුරගන්න බැරි වෙයි. නමුත් තමන්ගේ චරිතයේ මේ බඳු ලක්ෂණ තියෙනවා කියලා දැනගැනීම Tamanta මේ භාවනා කමටහන තෝරගනිත වැදගත් වෙනවා. එතනදී පොදුවේ ලැබෙන කමටහන ඔස්සේ ගිහිල්ලා Tamanta අදාළ විශේෂතා ටික ඇති කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහර ලාට පොදුවේ භාවනා කමටහනේදී භාවනා වැඩසටහනේදී කියන්නේ ආනාපාන සතිය දෙන්න කියලා කියන්නේ. ආනාපාන සතිය කරන්න කියලා. ඒතර මම ආනාපාන සතිය කරන්න ඉඳ ගන්නකොට මම නිතරම ගැටෙන පුද්ගලයෙක් නම් මට ඊට වඩා මුලින් මෛත්‍රිය ටිකක් වඩලා ආනාපාන සතිය ටිකක් කරන්න ගත්තාම ඒක වඩාත් ඉක්මනට භාවනාව සමෘද්ධිමත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහේ අවශ්‍යතාවයකට තමයි අත්‍තරම අපි මේ චරිත පිළිබඳව දැන ගැනීම වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නම් ආරණ්‍ය සේනාසනදී එහෙම වික්ෂුන් වහන්සේලාට නම් මේ චරිතයට අනුව ගලපලා බහුශුද්ධ වික්ෂුන් වහන්සේලා කමටහන් ලබා දෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ බුද්ධි චරිතයක් වශයෙන් හැඳින්වෙන්නේ අවබෝධයෙන් උසස් තත්වයක් තියෙන චරිතයක්ද නැත්නම් තමන්ගේ තමන්ට තියෙන බුද්ධිය නිතර යොදවලා තීරණ ගන්න චරිතයක්ද කියලා. ඒක අපිට ඇත්තටම මේ චරිතය හඳුනා ගැනීමේ ආකාරය කියලා කියන එක අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් මෙතන කියන්නේ අපි යම්කිසි තීරණයක් ගැනීමේදී බුද්ධියට මුල් තැන දෙනවා කියලා කියන එක. යම්කිසි යමක් තීරණය කරද්දී අපි එය බුද්ධියට මුල් තැන දීලා තීරණයක් ගන්න තරන උත්සාහය වැඩි සෙසු ලක්ෂණ වලට වඩා කියන එකයි. එහෙම කෙනෙක් තමයි බුද්ධ චරිතයක් කියලා කියන්නේ. හොඳයි එහෙනම් අපි අද දවසට අපි අනුපතන දේශනාව සමාප්ත කරමු. මොනයිති අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරගනිද්දී අප උපකාර කරපු මේ මහත්වරු හැම සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් අපි එක්තරා විදිහකට තේරවාදී භාවනා මාර්ගයේ විස්තර විවරණය කරන විශේෂිත මාර්ග ග්‍රන්ථය මුලපටන් විස්තර විවරණය කිරීමක් කියන්නේ ආවිශාල ධර්ම දානයක්. ඉතින් මේ ධර්ම දානමේ කුසලය දැකබලා සතුට වෙන සෑම සියලු සදෙවිලු වෙසි දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඒ වගේම බ්‍රහ්මරාජ මණ්ඩලයට පුණ්‍යානුමෝදනා සිදු කරමු. හැම සිර දෙවියෝ ප්‍රඥෝ මෙතෙන් දැක බලා සතර වී යස් සිසුර වඩවදාත් වර්ධනය කරගෙන සම්බුද්ධ ශාසනයට අවශ්‍ය අනුග්‍රහය සපයත්වා නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒත් සමගම සහ සම්බන්ධ වෙච්ච හැම සිළු දෙනාටම අනාගත මේ වැඩසටහන ආරම්භන සෙසු ආයතත් උතුම් නිවනින් සැනසෙන්න අපේ මේ උදාර ධර්ම දානමේ කුසලය හේතු වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිදු කරමින් අවසන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං කරන්ති හොඳයි මම හැම සිර දෙනාටම පෙරවන් සරණයි